මෙය මම ඊතා නිහතමානීව ලියමි. මම කාලයක් තිස්සේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ආනපාන සතිය වැඩුවෙමි. ආස්වාස ප්‍රාස්වාස දැන් සංසිදී භාවනාවට ඉඳගත් විට ශුන්්‍යතාවයට හිත යෙදී අනිමිත්ත අරමුණේ සතිය පිහිටේ. සමහර අවස්ථාවල ගුහාවකට ඇදගෙන යනසේ දැනේ. එක වේලාවක් ගිය පසු නැවත අරමුණට එනවා. එවිට සිටිතන පවා අමතක විය. මෙය ඉදිරියට කරගෙන යාම පිණිස ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිවන් සුප බොහෝ දුර නොවේවා. මේක නා කැමතිද උසාවියේ කූඩුවට නගින්න? එතකොට මේකේ සඳහන් කරලා තිනවා වර එක අර වගේ අඳුරු ගුහාවකට යනවා නැත්නම් නොදන්න තැනකට යනවා වර එක ආයසරයක් වහාම අරමුණු වලට එනවා අරමුණු ආවට මොකද මං කොහෙද හිටියේ මතක මොකුත් නැහැ එතකොට මං අඳිනවා මේ චිත්‍රය එක තැනක තියෙන අරමුණු නැහැ එහෙම නැත්නම් හිස්තන නැත්තම් ශූන්‍ය අනිත් පැත්තේ අරමුණු තියෙනවා මේ අරමුණු තැන් නැත්තැන ඉඳලා තියෙන තැනට යෑමත් තියෙන තැන ඉඳලා නැත්තැනට යෑමත් අපිට එච්චර පාලනයක් නැහැ නමුත් මම මේ අහන ප්‍රශ්නේ මේ දෙකෙන් කොයි එකට කොයි එකද වඩා හොඳයි කියලා හිතන්නේ නැත්තම් දෙකටම සමාන රුචි අරුචිකමක්ද තියෙන්නේ නැත්තම් මේක මේකට වඩා හොඳයි කියලා හිත ජජ්මන්ටල්ද මේක ගැන විනිශ්චය කරනවද කියන එක තමයි මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ මුලදී නම් තිබ්බා මේ එළියට ඇතුළට යනකොට පොඩි බයක් එළියට නෑ නෑ ඇතුළ කියලා බෑ මට කියන්න ඕනේ හිස්තැනට යනකොටද බය තිබුණේ අරමුණට එනකොටද කියලා ඇතුළ කිව්වට මට තේරෙන්නේ නෑ හිස්තැන යනකොට බයක් තිබ්බා අරමුණට එනකොට බයක් තිබ්බේ නෑ මොකද ඇස් දෙක අරිනකොට ඉන්න පරිසරය නිසා නමුත් ඒක කාලයක් තිස්සේ පුරුදු පස්සේ දෙකම සමතුලභාවයකට ඇති වෙලා ඇතුළට එන එක එන එළියට එන එක අතර වෙනසක් නෑ ස්වාමීන් වහන්සේ ඔව් ඒ වගේ තියෙන එක භාවනාවේ කාලයක් භාවනා කරපු නිසා Tamanට ඇති වෙච්ච තලතුණකමක් දිනුවක් වගේද පේන්නේ නැත්නම් මේ දේවල් ගණන් ගන්න නැතුව බීටි අලියට වේනා ගායනා කරන්න නැතුව වගේ ඉඳුරන්ගේ ඔලොමොට්ටල වීමක් වගේද ඇති හිතෙන්නේ නැත්නම් තලතුණකමක් විදිහට වැටහෙන්නේ භාවනාවෙත් එක්කලා ඇති වෙච්ච. ස්වර්ණස තලතුණකමක් මැචියුරිටි එකක් එක්ක තමයි ඇති උනේ කියන්නේ මොකද? මේක තමයි ගැඹුරෙන් ඔය අපි ධර්මයේ කියලා තියෙන භව තණ්හා විභව තණ්හා කියලා විස්තර කරන එක අපේ කාම තණ්හාව නම් තේරෙනවනේ කාම තණ්හාව කියන්නේ මේ ඇහැට කන දිවට නාසයට රූප ශබ්ද ගන්ධ රස පෙන්වන එක. භව තණ්හාව කියලා කියන්නේ අරමුණු වලට කැමැති. විභව තණ්හාව කියලා කියන්නේ හිස්තන්ට කැමැති. ඉතින් අර කාම තණ්හාවෙන් අපි හිත ගත්ත ගමන් රූප ලෝකෙට ගෙනිච්ච ගමන් රූප පේනකොට අරමුණ පේනකොට මුලමැදක පේනකොට සතුටුකුත් තියෙනවා. ඒක නම් සමහරලාට නොපෙනීම බය නිශ්චලකම මේ හිස්තන බයකට සලකනවා. තව සමහර විතර නෑ නෑ රූපෙට වැඩිය හොඳයි අරමුණට වැඩිය හොඳයි හිතන දියුණුකමක් කියලා. ඒ නිසා සමහර රූප නැත්නම් අරමුණ එහෙම නැත්නම් තියෙන දේ දැනෙන දේ හොඳයි නොදැනෙනවට වැඩිය කියලා හිතන. සමහර තුන නොදැනෙන දේ හොඳයි දැනෙන දේ දුර්ලභමක් කියලා. මේ දෙකෙන් එකට ඕනම කෙනෙක් අහු වෙනවා. කවදා හරි භාවනා කරන්න ඕන දෙකටම සමහිත එනකම්. දැන දන දන ඉඳලා නොදන් තන්න ගියත් නොදන් තන්න දන තන්න ගියත් මේ දෙන්න එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. දෙන්න එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් වෙලා තියෙන මේ දෙක දෙකට බෙදෙන එක තමයි විඥානීය කරන මැජික් එක. මේ විඥානීය මැජික් එකට අහුවෙන්නේ නැතුව ශූන්‍යතාවයේ හිටියත් කියලා අරමුණට ආවත් ඉබේ අරමුණට ආවත් අරමුණේ ඉඳලා ආය ශූන්‍යතාවයට ගියත් මේ දෙක අතර වෙනසක් නැහැ. ඒක මේ වදේද මේ පැණිද කියනා වගේ දෙක එකට දෙන්නේ නැතුව මේ වදේ හිටින්නේ නැහැ. ඒ නිසා අපි මේ දෙක පිළිබඳව වෙන් කරන තාක්කල් භවනා ඉවර නැහැ. දෙකම එකයි කියනකොට වාර්තාගත කරන්න දෙයක් නැහැ. ඒක මේ භාවනා කරලා ගත්ත එකක් නෙවෙයිනේ. භාවනා කරලා කියන්නේ මේ නීවරණ ටික පොඩ්ඩක් අයින් කරලා පොඩි වැඩක් නෙවෙයි ලොකු වැඩක් තමයි. මෙතෙන්ට අනේකෙ තින්නේ ওই අපේ ජනගහන ගත්තාම 150 භවයට කැමති. අරමුණු පේන එක හොඳයි නොපෙනෙනවට වැඩිය කියලා. තව සමහරක් ඉන්නවා නොපෙනෙන එක හොඳයි ඒක දියුණුයි අරමුණු පේන එක හොඳ නැහැ කියලා. ඒකේ මම කියන්නේ කුට්ටයි ගෑනිත් එකයි ඕටු ගෑනිත් එකයි දෙන්නම එකයි. මණිකේ කිව්වත් එකයි නෝනා කිව්වත් එකයි වදේම තමයි. ආනෝක තේරුම් ගන්න ඉතින් භාවනා මධ්‍යස්ථාන වල මේ වැඩේ කරන්න බෑ. අපි එදිනදා ජීවිතේ ගත කරනකොට බලන්න ඕනේ අපිට කරදර එන වෙලාවද අපිට හොඳ කරදර නැති වෙලාවදී. මොකද දෙනෙක් නම් කියනවා කරදර නැහැ කියලා. ඒ වුණාට කියන්නේ මොකද දරුවන් ඇති අම්මාලා, දරුසොල් තල්පෙන්නාලා, දරුවන් නැති අම්මාලා නිකන් සිරිදි බුම්මාලා කියලා කියනවා. කරදර කැම නැති වෙනකොටත් උනා වගේ. ඕකම තමයි භාවනා කරලා වෙන වෙලාවක හිස්තැනකට යනවා. ඒකට පාළු. කරදර එනකොට ආතති ගති උණුසුම් කම්පන චංචල තියෙන මේ දෙකටම සමහිත දාපුවාට පස්සේ විඥානයේ තියෙන ඔය මායාකාරී ගතිය නැති වෙනවා. ඒක විඥාණයම නෙමෙයි වැඩේ කරන්නේ. දැන් භාවනා දියුණුවයි කියලා කියන්නේ විඥාණයෙන්නේ දැන්. හොරාගමයි පේනානේ කන්නේ තියෙන්නේ. ඒ නිසා දිතරම බලන්න ඕනේ. මේ දෙකෙන් අරකින් මේකට යන්නේ කිය මට පාලනයක් නැහැ. නමුත් යන හැම වෙලාවෙම මෙතන රුචිකත්වයේ තියෙනවා කියලා. අරකට වැඩිය මේක රුචි. අරුචි. අන්නේ දිග තියෙන තැන විතරමයි අවධානය වෙන්නේ. අරමුණ හෝ නැති එක නෙවෙයි. රුචි අරුචිකම් දෙකට අවධානය තියාගෙන යන තාම ඇති සියුම් වර්ග ભેදයක් ඇතුවට වැඩිය නැතුව හොඳයි නැත්නම් නැතුවට වැඩිය ඇතුව හොඳයි කියලා ඒක බලන්න බුදුහාමුදුරන්න බෑ කාටවත් බෑ තමන්ම බලන්න ඕනේ. ඒක මේ භවනා අරමුණ විතරක් නෙවෙයි. එදිනදා ජීවිතය ගත කරනකොට ලාභ වෙන කොටයි පාඩු වෙන කොටයි ස්තුති කරන කොටයි බැනුම් අහන කොටයි යසසේන කොටයි ආයසේන කොටයි සැපේන කොටයි දුකේන කොටයි දෙකටම නොසැලෙන මනස આવොත් මිනිස්සෙක් වෙන්න බෑ. අමනුස්සයෙකුට. නමුත් බුදු දානංශය එතෙන් තමයි අපි ගෙනියන්නේ. ඒස අජත්ත වශයෙන් අරමුණු සහ අරමුණු නැති කිරීම කියන එක ආධ්‍යාත්මික වශයෙන් බලනවා. ආචාර ධර්ම වශයෙන් බලනවා. ලාභයක් ආවත්, පාඩුවක් ආවත්, වේදනාවක් ආවත්, සපක් ආවත් සමබර භාව